ධර්මානුශාසනාව උදැසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඉඹුල්ගොඩ පරකන්දිනිය ශ්‍රී වීරසිංහ පිරිවෙන් විහාරවාසී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ උපරිමාධිකරණ විනිසුරු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 නැදින්පුර 15ක් පොහොය දවසේ සිදු කරනු ලබන ධර්ම දේශනාවේ ප්‍රධාන වශයෙන් විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ පංචශීලය අෂ්ඨාංග ශීලය ගිහි දස ශීලය පැවිදි දස ශීලය උපසම්පදා සීලය කියන මේ සියලුම සිල්වලට අයිති ශික්ෂාපදවල එක ශික්ෂාපදයක් පැහැදිලි කිරීම. ඒ සිල්පදයේ තමයි සතුන් මැරීමෙන් වැළකීමේ සිල්පදය. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ ශික්ෂාපදයේහි කරුණු දෙපැත්තකට බෙදලා ශික්ෂාපදයේ කැඩීමෙන් ඇතිවෙන ආදීනව දොස් පැහැදිලි කිරීමත් ශික්ෂාපදයේ ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස ප්‍රතිඵල පැහැදිලි කිරීමත් මේ ධර්ම දේශනාවේදී සිදු කරන්න බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ තෝදෙය නමින් බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බමුණට එක පුතෙක් හිටියා. ඒ පුතා හරි ලස්සනයි. ඒ නිසා පුතාට සුභ කියන නම දීලා තිබුණා. යම් දවසක මේ සුබ තරුණයා බුදුරජාණන් වහන්සේ හමුවට ආවා. ඇවිදින්න ප්‍රශ්න යුගල වශයෙන් හතක් ඉදිරිපත් කළා. ඒ යුගල හතේ ප්‍රශ්න 14ක් තියෙනවා. ඒ ප්‍රශ්න 14 පළවෙනි ප්‍රශ්නේ තමයි මිනිස්යාගේ ආයුෂ අඩු වෙන්නේ ඇයි? දෙවෙනි ප්‍රශ්නය තමයි මිනිස්යාගේ ආයුෂ දීර්ඝ වෙන්නේ ඇයි? තුන්වෙනි ප්‍රශ්නය තමයි මිනිස්යාට ලෙඩ රෝග බහුල වෙන්නේ ඇයි? හතරවෙනි ප්‍රශ්නය තමයි මිනිස්යාගේ ලෙඩ රෝග අඩු වෙන්නේ ඇයි? මේ ප්‍රශ්න හතර වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර මොකක්ද? ආයුෂ අඩු වෙන්න හේතුව ප්‍රාණඝාතය. ආයුෂ වැඩි වෙන්න හේතුව ප්‍රාණඝාතයෙන් වැළකීම. ඒ වගේම ලෙඩ රෝග බහුල වෙන්න හේතුව සත්වයන්ට හිංසා කිරීම. ලෙඩ රෝග අඩු වෙන්න හේතුව සත්ව හිංසාවෙන් වැළකීම. මේ කරුණු හතර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. යම් කෙනෙක් සතුන් මරනවා නම් ඒ සතුන් මැරීමේ අකුසලයට මරණින් පස්සේ නරකයෙහි උපදිනවා. යම් විදිහක නරකයේ ඉපදින්නේ නැතුව මනුෂ්‍ය ලෝකේ ඉපදුනොත් ඒ උපන් මිනිස්යාගේ ආයුෂය අඩු වෙනවා. සතුන් මැරීම නිසා ආයුෂය අඩු වෙනවා. සතුන් නොමැරීම නිසා ආයුෂය වැඩි වෙනවා. ඒ වගේම සතුන්ට හිංසා කිරීම නිසා ලෙඩ රෝග බහුල වෙනවා. සතුන්ට හිංසා නොකිරීම නිසා ලෙඩ රෝග අඩු වෙනවා. දැන් සතෙක් මරලා සිද්ධ කරගන්න පාපයට නරකයට යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නරකය කියලා කියන්නේ සතර අපායෙන් එක අපායක්. නරක තිරිසන්, പ്രേත, අසුර කියලා අපාය හතරක් තියෙනවා. එයින් නරකය කියන එක වචනයෙන් එක වුණාට කෙටි බෙදීමකට අනුව අටමහා නරකය කියලා කියනවා. අවීචියක් ඒ අටමහා නරකේ එකක්. එතකොට සත සතා මරණ පුද්ගලයා තනියම වෙන්න පුළුවන්. දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් 10 15ක් ඊට වැඩි පිරිසක් එකතු වෙලා සතා මරන්න පුළුවන්. එතකොට මේ මරන්න උදව් වෙන ඔක්කොටම ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. ඒ සතා මරලා අලෙවි කරන්න පුළුවන්. මුදලක් ගන්න පුළුවන්. අලෙවි නොකර ඒ සතා මස් කරගන්න පුළුවන්. ඉහළ පිහළ මස් අනුභව කරන්න පුළුවන්. ඒ අනුව සතුටු වෙනවා. මුදලක් ගත්තත් සතුටු වෙනවා. මස් අනුභව කළත් සතුටු වෙනවා. මේ සතුටු වෙනවයි කියන කාරණය කොහොමද කියලා අපි කල්පනා කරලා බලමු. අපි පිඟානට බෙදාගත්ත මස් ටික කෑල්ලක් අරගෙන අපි කටේ තියමු. කටේ තියලා ටිකක් හපනවා. එතකොට මේ මස් කෑල්ලේ රහ දිවට දැනෙනවා. ඒ දිවට දැනෙච්ච රහ සතුට පිණිස පවතිනවා. මොහොතකින් ඒක ගිලිනවා. එතකොට ඒ රහ ඉවරයි. තත්පරයක් දෙකක් තරම් ලබන මේ සූටි සතුටට අපායට යන්න හේතු වෙන ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරන්නේ. අපට දිවට දැනෙන රහ දින ගණනක් සති ගණනක් මාස ගණනක් වසර ගණනක් පවතින්නේ නැහැ. දිවේ ආහාර ටික තියෙනකන් පමණයි ඒ සතුට අපි දුක් වෙන්නේ. ඒ කෙටි කාලීන සතුටට දීර්ඝ කාලීන අපාය උත්පත්ති පිණිස පවතින මහා පව්කම් කරන හැමදාම හවස් වෙනකොට පහ හය විතර වෙනකොට මදුරුවෝ ගමන් කරනවා. අපේ ඇඟේ වහනවා. උන් අපට දෂ්ට කරනවා. අපි උන්ව මරනවා. මధుරව පුංචි අපට මරණවා කියන එකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේ මරණය කියන එක සිද්ධ වෙන්න කරුණු පහක් අපේ බණ පොතේ උගන්වනවා. පළවෙනි කාරණය තමයි සතෙක් වෙන්න ඕනේ. මදුරුව අපේ ඇඟේ වහපුවාම ඒ සතාගේ ප්‍රාණී ප්‍රාණවත් සතෙක් වීම කියන එක සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ මදුරුව අපේ ඇඟේ වහපුවාම අපට ඇති වෙනවා මගේ ඇඟේ මදුරුවෙක් වැහුවයි කියලා. එතකොට අපි සතෙක් ඇඟේ වැහුවයි කියන සංඥාව අපට ඇති වෙනවා. උන් වෙනවා අපට ඒ මధుරව මරන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. හතරවෙන්ව ඒ සතා මරන්නේ මොන විදිහෙන්ද කියලා උපක්‍රමයක් කල්පනා කරනවා. පස්වෙනුව ඒ උපක්‍රමයේ ක්‍රියාත්මක කිරීමෙන් මధుරව මරණයටපත් වෙනවා. මధుරව ඇඟේ වහලා මధుරවගේ තුඩ අපේ හැමේ පොඩ්ඩක් ඇතුළට බස්සනකොට මේ කරුණ පහම සිද්ධ වෙලා එක තත්පරයකින් මధుරව මරණයට පත් වෙලා ඉවරයි. මේක සුළු දෙයක්. එක මధుරෙක් නෙමෙයි කන්නේ. මధుරෝ ඉන්න පලාතක නම් මధుරෝ 10ක් 15ක් 20ක් ඒකත් වැඩිපුර ප්‍රමාණයක් අපිට දෂ්ට කරනවා. එනේන මధుරව අපි මරන්න සූදානමින් ඉන්නේ. දැන් අලුතෙන් නිෂ්පාදනය කරලා තියෙනවා සමහර වෙලාවට අතින් ගහලා මරන්න උවමනා නැහැ. ලොකෝ මිටක් තියෙන ලොකු රවුමක් තියෙන ඒ උපකරණය වනන්ද විතරයි තියෙන්නේ. ඒකට අහු වෙන මදුරෝ 10 15 දෙනාම මරණයටපත් වෙනවා. මදුරෝ මරන්න ලේසි උපක්‍රම නිෂ්පාදනය වෙලා තියෙනවා. අපි ඒවා මිලට අරගෙන අතින් ගහලා මදුරුව මරන්නේ නැතුව පහසුවෙන් මදුරුව මරන. අපි කල්පනා කරන්නේ නැහැ මේ මදුරුව ඝාතනය කිරීමේ අකුසලයෙන් මදුරුව කනකොට ඇති වෙන දුක් වේදනාවට වඩා අතිශය භයංකාර දුක් වේදනාවක් නරකයේ ඉපදුනහම අපට විඳින්න සිද්ධ වෙනවායි කියලා. නරකයේ ගින්දර කොහොමද කියලා අපට හිතන්න බෑ. අපිට කියන්න වචන නැහැ. ඒ තරම්ම භයානක දුකක් නරකයේ තියෙනවා. එක උදාහරණයක් කිව්වොත් ලෝකඹු නිරය ගැන අකුසලයක් කරපු පුද්ගලයෝ ලෝකඹු නිරේක. ඒ කියන්නේ අපි කොයිතරම් වතුර උණු කළත් ඒ උණු කරපු වතුර වලට වඩා සිය දහස් ගුණයකටත් වැඩි ප්‍රමාණයක් උණුසුම් වෙච්ච වතුර තමයි මේ ලෝකමු නිරේ තියෙන්නේ. ලෝකමු නිරේ ඉපදුනහම උඩ මට්ටමේ ඉඳලා පහළට යන්න අවුරුදු 30000ක් යනවා. පහළට ගිය ඒ නිරිසතා ආපහු උඩට එන්න තවත් අවුරුදු 30000ක් යනවා. එතකොට එක ගමනක් යට ගිහිල්ලා උඩට එන්න විතරක් අවුරුදු 60000ක් යනවා. මොකක් නිසාද? ප්‍රාණඝාත අකුසලය නිසා. ඒ විදිහට බැලුවොත් අපි මදුරෝ මරලා කොච්චර කල් ජීවත් වෙනවද? මේ කාලේ හැටියට අවුරුදු 80ක් තියෙමක උපරිමාංශ අතන එක රවුමක් ගිහිල්ලා ඉඳ අවුරුදු 60000ක් යනවා. ජීවත් වෙන්නේ අවුරුදු 80යි. ඉතින් අවුරුදු 80ෙම මధుරව කෑවත් මොකද? 30000 ඒවා දෙකක් අවුරුදු 60000ක් අපාය දුක් විඳිනවට වඩා එහෙම අපි හිතන්න ඕන. කල්පනා කරන්න ඕන. අනිත් එක මధుරව මරණ එකම නෙමෙයි පිළිතුරු. මధుරව එලවන්න පුළුවන්. මధుරව මරණවට වැඩියේ එළවීමෙන් වෙන්නේ මරණයෙන් ඒ මధుරව නිදහස් කරන ප්‍රාණඝාත අකුසලයේ අපට සිද්ධ වෙන්නේ නැහැ එතකොට. ඒක අපට පිනක්. ඒ පිනේ ප්‍රතිඵලය හැටියට මරණින් පස්සේ සුගතියට යමු. සුගතිය කියලා කියන්නේ දිව්‍ය ලෝකෙ. ඒ දිව්‍ය ලෝකයට ගියාම අවුරුදු 80ක් ජීවත් වෙන පුද්ගලයා මధుරව නොමර මధుරව එළවමින් එළවමින් ජීවත් වෙලා ඉඳලා මේ ගිහිල්ලා පහළම දිව්‍ය ලෝකෙ ඉපදුණු. පහළම දිව්‍ය ලෝක කියන්නේ චාතුම් මහා රාජිකය. අපේ මනුෂ්‍ය ලෝකයේ ආයුෂ වලින් චාතුරු මහරජික දිව්‍ය ලෝකයට තියෙන ආයුෂය අවුරුදු ලක්ෂ 90යි. ලක්ෂ වලින් 90යි. අපේ මිනිසෙක් හැටියට 90ක් අවුරුදු ජීවත් වෙන්න බෑ. එහෙ පොදුනාම ලක්ෂ වලින් 90ක් ජීවත් වෙන්න. ඉතින් සතුන් නොමරා ඉඳලා දිව්‍ය ලෝකෙට ගියොත් පහළම දිව්‍ය ලෝකයේ අවුරුදු 190ක් ජීවත් වෙන එකද හොඳ? මధుරව මරලා මරලා අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා අටමහා නරකයේ කොතනක හරි උපදින එකද හොඳ? සසඳලා බලන්න. මරණින් පස්සේ අපායට ගිහිල්ලා කල්ප ගණන් හිටියත් කමක් නැහැ. මේ ලබාගෙන තියෙන මනුෂ්‍ය ජීවිතයේ ඉන්නකම් මං හොඳින් ඉන්න ඕනේ කියලා සතුන් මරනවද? ඒක තම තමන්ගේ කැමැත්ත. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරලා තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්න. සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න. ඒක අකුසලයක්. ඒක පාපයක්. ඒක ලාමක දෙයක්. බෞද්ධය හැටියට පමණක් නෙමෙයි සියලුම මිනිස්සු තමන් අකමැති මරණයට තව කෙනෙක් යොමු කරන එක හොඳ දෙයක් නෙමෙයි. මම මැරෙන්න කැමති නෑ. එහෙමනම් අනිත් සත්වයොත් මැරෙන්න කැමති නෑ කියලා අපි තමන්ව ආදර්ශයට අරගෙන සතුන් මැරීමෙන් වළකින්න ඕනේ. ඔය මధుරව දෂ්ට කරනකොට මරණ එක හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පුරුදු වෙන්න බලන්න මధుරව එලවන්න මරන්නේ නැතුව ලෙඩක් හැදෙන්නේ නැහැ. ඒ ධර්මය ආරක්ෂා කරනවා නම් යම් පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ධර්මය ඒ ධර්මයේ විසින්ම මේ පුද්ගලයා ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින්. ඒක නිසා අපිව ආරක්ෂා කරන ශිල්පදය නිසාම අපිව ආරක්ෂා වෙනවා. අපට හානියක් වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න දැන් අපි සතුන්ට හිංසා කිරීම පිළිබඳව බලමු. මරණයට එක් යන ගවයේ කම දාලා ඉස්සරහින් පිටිපස්සෙන් දෙතුන් දෙනෙක් අල්ලගෙන මේ සතාව එක්ක යනවා. ඊට පස්සේ මරන්න තව කීප දෙනෙක් එකතු වෙනවා. ඒ සතා මරණ බියෙන් තැති ගන්නවා. මහා දුක් ගොඩක් ඒ සත්‍යය විඳිනවා. අවසානයේදී සතාගේ මරණය සිද්ධ වෙනවා. එතකොට මේ මරණය දක්වාම ඒ සතාට දඬු මුගුරු වලින් ගහනවා. සමහර වෙලාවට ආයුධ වලින් ගහනවා. ඒ විදිහට සතුන්ට හිංසා කිරීම නිසා අපි ලාමක සතුටක් භුක්ති විඳිනවා. සමහර අය ඉන්නවා පෞකාර අය අහකට ගහන ගලක් ගිහිල්ලා වදින්නේ සතෙක්ගේ ඇඟේ. ඒ පෞකාරකමට එහෙමත් වැඩ සිද්ධ වෙනවා. සතෙකුට එල්ල කරලා ගලක් ගැහුවත් සමහර අය ඒ සතාට වදින්නේ නැහැ. පවුකාරකම අඩු නම්, පින්වන්ත නම් හදිස්සිය කේන්තියක් ඇවිදින් ගැහුවත් ඒක සතෙකුට වදින්නේ නැහැ. ඉතින් මේ සත්ව හිංසාව නිසා මොකද වෙන්නේ? ලෙඩ බහුල වෙනවා. අපි පුංචි කාලේ ලෙඩ රෝග ගොඩාක් අඩුයි. දැන් වර්ග කිලෝමීටරයක් ගත්තොත් වෛද්‍යවරු ඉන්නවා සෑහෙන පිරිසක්. හවස 5 6 වෙනකොට විශාල රෝගීන් පිරිසකුත් තියෙනවා. අපේ ජීවිතයේදී මගේ ජීවිතයේදී මම් පුංචි කාලේ ගෙදර ඉන්න කාලේ එහෙම රෝගීන් හිටියේ නැහැ. අපි අම්මලා එක්ක බෙහෙත් ටිකක් අහන්න යන්නේ මාසයකට දවසයි. දැන් හවස් වෙනකොට වෛද්‍ය මධ්‍යස්ථානවල ඕනෑම තරමක් ශෙනක ඉන්නේ. මොකද හේතුව? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චූල කම්ම විභංග සූත්‍රයට අනුව සත්ව හිංසාව නිසා අපායට නොගියොත් මිනිසෙක් වුණොත් ලෙඩ රෝග බහුල වෙනවා. සමහර අය උපන් දවසේ ඉඳලම සෙන් අමාරු. දෙමව්පියෝ බේත් කරනවා, සනීප වෙන්නේ නැහැ. ටික දවසකින් මැරිලා යනවා. ඒ නිසා වෛද්‍යවරු හිටියට බෙහෙත් වර්ග තිබුණාටම අපට ලෙඩ නොසෑදී තියෙන්නේ නැහැ. ලෙඩ හැදෙනවා. කොච්චර බෙහෙත් ගත්තත් ලංකාව බැරි නම් පිටරටකට ගිහිල්ලා බෙහෙත් ගත්තත් අපේ ලෙඩ සනීප වෙන්නේ නැහැ. ඒ තරම් අපි අතීත ජීවිතවල සතුන්ට හිංසා කිරීමේ අකුසලය සිද්ධ කරලා තියෙනවා නම් ඒ තරමටම අපිට ලෙඩ රෝග බහුලව දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ ගැන අපි හිතන්න ඕන. අපි කල්පනා කරන්න ඕන. ධර්මානුකූලව ජීවත් වෙන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. මේ විදිහට ධර්මයේ පිළිබඳව කල්පනා කරලා ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීලා සත්ව හිංසාවෙන් වැළකීලා මේ කටයුතු වල අපි යෙදෙනවා නම් ඒ දරුවන් බිහි කරපු අම්මට තාත්තට අපේ පුතා අපේ දුව හොඳ දරුවෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. මොකද සත්ව ඝාතනයක් සත්ව හිංසාවක් නිසා මිනිසුන්ගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. අපේ පුතා සත්තු මරන්නේ නැහැ. අපේ පුතා සතුන්ට හිංසා කරන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ බැනුම් දෝෂාරෝපණ වලට ලක් වෙන්නේ නැහැ. දෙමව්පියෝ සතුටු වෙනවා. ඒක දරුවෙකුට දෙන්න පුළුවන් ලොකු පරිත්‍යාග ලොකු දෑවැද්දක්. ඊඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන නෙමෙයි. සතුට කියන එක විශාල ධනයක්. සන්තුප්ති පරමං ධනං. සතුට කියන එක විශාල ධනයක්. ඒ ධනය දෙමව්පියන්ට දෙන්න දරුවෙකුට පුළුවන් දරුවා සතෙක් මරන්නේ නැත්තම් සතුන්ට හිංසා කරන්නේ නැත්තම් එකාතකින් දෙමව්පියෝ සතුටු වෙනවා වගේම තමන් මෙලොවදී සතුටු වෙනවා වගේම පරලොව අපායෙන් මිදෙනවා දිව්‍ය ලෝකයේ උපත ලබනවා මනුෂ්‍ය ලෝකේ පුදුනොත් ආයුෂ දීර්ඝ වෙනවා අනිත් පැත්තෙන් ලෙඩ රෝග අඩු වෙනවා අවුරුදු 100 160ක් ජීවත් වෙච්ච රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම බක්කුල. බක්කුල මහරහතන් වහන්සේ ගේ ජීවිතයේ ගත කළ අවුරුදු 80ක් කිසිම ලෙඩක් නැහැ. අවුරුදු 80 දී පැවිදි වුණා. අවුරුදු 160ක් වෙනකන් ජීවත් වුණා. කිසිම ලෙඩක් නැහැ. ගේ ජීවිතයේ 80යි පැවිදි ජීවිතයේ 80යි 80 ඒවා දෙකක් 160යි. අවුරුදු 160ටම ලෙඩක් කියන જાතියක් බක්කොළ හාමුදුරුවන්ට නැහැ. මොකද හේතුව පෙර පින් කිරීමේ ප්‍රතිඵලෙ. ඒ වගේ චරිත තියෙනවා. ඒ චරිත අපි ආදර්ශයට ගන්න ඕනේ. ආදර්ශයට අරගෙන පළවෙනි ශිල්පදේ රකින්න ඕනේ. ඒක අපට ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකේ ප්‍රතිඵලය විඳින්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ඒ සිල් ආරක්ෂිල් සමාදන් කරන ස්වාමීන් වහන්සේ නෙමෙයි. ඒ සිල්පදේ ආරක්ෂා කරන තමන්මයි ඒකේ යහපත් ප්‍රතිඵලයේ භුක්ති විඳින්නේ. ඒක නිසා මේ සිල් 8ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් ඊට වැඩි වෙන්න පුළුවන් අඩුම තරමේ මම මේ සතුන් මරීමෙන් වළකිනවය සත්ව හිංසාවෙන් වළකිනවය කියන මේ කාරණය වුණත් ආරක්ෂා කරනවා නම් ඒ ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලය සාංශාරික වශයෙන් දිව්‍ය මනුස්ස සම්පත් ලබා ගන්න පුළුවන් වාසනාව. ඒ ගැන අපි මේ වගේ උතුම් පුරපසලොස්වක් පොහොය දවසක හොඳින් කල්පනාවට ගන්නට ඕනේ. දැන් සත්ව හිංසාවෙන් සත්ව ඝාතනයෙන් වැළකීම නිසා අපට ලැබෙන ප්‍රතිඵල මොනවාද? අපේ සූත්‍ර පිටකයේ උද්දක නිකාය පොත් 15ක් තියෙනවා. ඒ පොත් 15න් එකක් තමයි ඉති උත්තක පාළිය කියලා කියන්නේ. ඒ ඉති උත්තක පාළියේ අපැහැදිලි තැන් පැහැදිලි කරපු පොතට කියනවා අටුවාව කියලා. අට කතාව කියලා කියනවා. ඒ ඉතිඋත්තක අට කතාවේ එක සූත්‍රයක් විස්තර කරනකොට ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංශ ඒ සූත්‍ර අටුවාවේ 22ක් සඳහන් කරලා තියෙනවා. සතුන් මරීමෙන් වැළකීමේ ආනිසංශ 22ක් සඳහන් කරලා තියෙනවා. එකක් දෙකක් අපි වෙලාවේ හැටියට කල්පනා කරලා බලමු. චුල්ලකම්ම විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ආයුෂ දීර්ඝ වෙනවා. ඒක එක ප්‍රතිඵලයක්. ඒ වගේම ලෙඩ රෝග අඩු වෙනවා. ඒක තවත් ප්‍රතිඵලයක්. අපි නොයේ උපක්‍රම කරනවන මේ ශරීරය ලස්සන කරගන්න. ඇහි සායංගාන. අඹුල් වලත් සායංගාන. නියපොතු වලත් සායංගාන. මොකටද අපි ලස්සන වෙන්නේ? මෙහෙම සායංගාන අවශ්‍ය නැහැ. මේ කියන ශිල්පදේ ආරක්ෂා කරනවා නම් මුළු ශරීරෙම ලස්සන වෙනවා. ලස්සන වෙන්න කැමති නම් සතුන් නොමර සත්ව හිංසාවෙන් වළකින්න උපනපන් ජීවිතවලදී ඒ කුසල කර්මයෙන් සුරූපී ශරීරයක් අපට ලැබෙන. කැමති අය කල්පනා කරලා බලන්න. නොමිලේම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ අවයව අඩුපාඩුවක් නැතුව හොඳට පිළිතනවා. සමහරුන්ට කෙලින් යන්න බෑ. කකුලක් ඇදයි. සමහරුන්ට අත් දෙක හරියට නැහැ. එක අතක් හරි දෙකම හරි ඇදයි. මේ වගේ අංග විකලත්වයක් ඇති වෙනවා. එහෙම අංග විකල බවක් නැතුව ඊටාම හොඳ ශරීරයක් ලැබෙනවා. ඒ වගේම තව එකක් තමයි උසට ගැළපෙන මහත. මහතට ගැළපෙන කුස උසට ගැළපෙන මහතයි මහතට ගැළපෙන උසයි මේ දෙකට කියනවා ආරෝහ පරිණාහ සම්පත්තිය කියලා. ඒ ආරෝහ පරිණාහ සම්පත්තිය ලබා ගන්නත් මේ ප්‍රාණඝාතයෙන් වැළකීමත් සත්ව හිංසාවෙන් වැළකීමත් හේතු වෙනවයි කියලා ඉතිඋත්තක අට්ඨකතාවේ සඳහන් වෙනවා. ඒ වගේම කෙනෙක්ගේ උපක්‍රමයකින් තමන්ගේ ජීවිතය විනාශ කරන්න බෑ. සමහර වෙලාවට වෙඩි තියන්න පුළුවන්. ඒ වෙලාවට තුවක්කුවපත්තු වෙන්නේ නැහැ. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක අක්‍රිය වෙන්න අපේ පුණ්‍ය ශක්තිය ඉදිරිපත් වෙනවා. ඒ පින ඉදිරිපත් වෙලා තුවක්කුව ක්‍රියාත්මක වීම නවත්තනවා. ඒක අපට පේන්නේ නැහැ. ඒක අපට දැනෙන්නේ නැහැ. නමුත් පුණ්‍යවන්තකම කොච්චරද කිව්වොත් මොනෝපක්‍රම කරලා ඒ පුද්ගලයා මරන්න බෑ. අර උපක්‍රමයකින් ජීවිත හානියක් කරගන්න බෑ. ප්‍රාණඝාතයෙන් වළකින පුද්ගලයෙකුට. අපට T56ක් ඕනේ නැහැ. ආරක්ෂක මුරබටයෝ ඕනේ නැහැ. අපි සතුන් මරලා නැහැ. ඒක තමයි අපේ ආරක්ෂක මුරබටය. අපි සතුන් මරලා නැහැ. ඒක තමයි අපේ T56. අපිට එකක්වත් අවශ්‍ය නැහැ. මේ කුසලය අපි ළඟ තියෙනවා නම් අපේ ජීවිතේ ඉතාම හොඳට ආරක්ෂා වෙනවා. ඒ වගේම විශාල පිරිසක් ඇතුළු ජීවත් වෙන්න පුළුවන්. ගෙයක් දොරක් හදනකොට වුණත් පාර යන අය ඒගොල්ලන් කැමැත්තෙන් අහලා ඇවිදilla උදව් උපදව් වෙනවා. ඒ වගේ Tamanta විශාල පිරිසක් මේ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා සත්ව හිංසාවෙන් වැළකීම නිසා ලැබෙන. ඒ වගේම බොහෝ දෙනාට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. සමහර අය ඉන්නවා දැක්කහම හරිම අප්‍රසන්නයි. සමහර අය ඉන්නවා දැක්කහම හරිම ප්‍රියයි. ඒ ප්‍රියමනාප භාවය ඇති වෙන්නත් මේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සත්ව හිංසාවෙන් වැළකීම උඟා අවශ්‍ය වෙනවා. දැන් ඒ ගැන කල්පනා කරනකොට සමහර අය ජීවත් වීම සඳහා රැකියාවක් කරනවා. අපි කියමු රජයේ රැකියාවක් කියලා. යම් පුද්ගලයෙක් තමන්ගේ රාජකාරී කටයුත්ත කරන්න ඒ මිනිස්සයා වැඩ කරන කාර්යාලයට යනවා. අද බෑ. ලබන සතියේ එන්න. එහෙම කියන මහත්තුරුත් නෝනලත් ඉන්නවා. එතකොට අද එනකොට රුපියල් 200ක් වියදම් වුණා නම් ලබන සතියේ එන්නත් එයාට තව 200ක් වියදම් කරන්න වෙනවා. ඒ වගේම තමන්ගේ සාමාන්‍ය කටයුතු දවස් දෙකකදී නවත්තන්න වෙනවා. අර පැමිණිච්ච මිනිස්යාගේ හිත සතුටු වෙන්න පොඩ්ඩක් ඉන්න. මං හොයලා බලන්නම්. මං ඒ කටයුත්ත ඉක්මනින් කරලා දෙන්න. එහෙම කියනවා නම් ඒ සේවාව ලබා ගැනීම සඳහා පැමිණි මිනිසයා ගෙදර යන්නේ හම්බ වෙන හම්බ වෙන ඇත්තෝ එක්ක ආවල් මහත්තයා හරි හොඳයි. ආවල් නෝන හරි හොඳයි. මෙහෙම මට කිව්වේ. ඒතොර ප්‍රශංසාවක් ලැබෙනවා. මිනිස්සුන්ගේ ප්‍රියමනාප භාවයක් ලැබෙනවා. සමහර අය තනතුර ඔළුවට අරගෙන ඔළුව අත ගෑවට ඉතින් ඔළුවේ අං එහෙමනම් අහු වෙන්නේ නැහැ. නමුත් අහු වෙනවා නම් අඩි ගානක් දිගට අං ආපු අය වගේ ළඟට යන්න බෑ කතා කරන්න බෑ තමන්ගේ තනතුර ඔළුවට අරගෙන මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහටම වචන කතා කරන අප්‍රිය පුද්ගලයෝ ඉන්නේ ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න නම් ඉවසීම තියෙන්න ඕන කරුණාව තියෙන්න ඕන මම වගේම මේ මිනිස්සුયો මල් ළඟට එන්නේ මගෙන් උදව්වක්. පෞද්ගලික උදව්වක් නෙමෙයි රාජකාරියක්. ඒක පුළුවන් ඉක්මනින් කරලා දෙන්න ඕනේ. එහෙම කරලා දෙනකොට මොකක්ද ඇති වෙන්නේ? මෛත්‍රී අදහසක් ඇති වෙනවා. බුදුහාඳුරෝ දේශනා කළා අංගුත්තර නිකායේ වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. මේ වේලාම සූත්‍රයේදී ආමිෂ දාන ඇඳුම් පැළඳුම් ආහාර පාන ගෙවල් දොරවල් බේත්තේ මේවක් තමයි ආමිෂය කියලා කියන්නේ. මේ ආමිෂය පරිත්‍යාග කරනවට වඩා යම් කෙනෙක් තෙරුවන් සරණ යනවා නම් ප්‍රතිපත්තිමය පැත්තෙන් ඒක විශාල පින්කමක්. ඒ තෙරුවන් සරණ යාමට වඩා ලොකු පින්කමක් පංචශීලය ආරක්ෂා කිරීම. මම මේ දැන් පැහැදිලි කළේ පංචශීලයේ පළවෙනි ශිල්පදේ විතරයි. එතකොට මේ ශීලය ආරක්ෂා කරනවට වඩා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. අසුරුසනක් ගහනකම් ඒ කියන්නේ මේ ඇඟිලි දෙක එකතු කරලා ශබ්දයක් පිටකරන්න ගත වෙන සුළු කාලයක් මෛත්‍රී හිතක් ඇති කර ගන්නවා නම් ඒක පංචශීලය ආරක්ෂා කළාට වැඩිය ලොකු මහානි සංස පින්කමක් කියලා. මොකද සූත්‍රයේ අංගුත්තර නිකායේ වේලාම සූත්‍රය. අවශ්‍යයිට බලන්න පුළුවන්. ඒකටත් වඩා ආනිසංස ගැන දෙන භාවනාව තමයි මේ සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා කරන භාවනාව. ඒවා මහ විශාල කාලයක් නෙමෙයි. මොහොතක්. සියලු සංස්කාර අනිත්‍යයි කියලා හිතන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම පින්කම්. ඒ නිසා අපි මේ වෙලාවේදී මේ උතුම් පුරපසලොස්සක් පොහොය දවසේදී අදිෂ්ඨාන කරගනිමු. පංචශීලය ආරක්ෂා කරන්නේ අෂ්ඨාංග සීලය පොහොය දවසට ආරක්ෂා කරන්න. ඒකේ පළවෙනි සිල්පදය කැඩීමෙන් ලැබෙන දොස් ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස අවස්ථාවේ හැටියට මම පැහැදිලි කළා. ඒ අනුව දැන් ඔබට මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය ආරක්ෂා කිරීමේ ප්‍රතිඵල කොයි විදිහටද අපේ ජීවිතයට බලපාන්නේ කියන කාරණය අවබෝධ වෙන්න ඇති පැහැදිලි වෙන්න ඇති. දැන් මෙපමණකින් අපේ ධර්ම දේශනාව අවසන් කරමු. ලෝකය ශාසනය ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය ඒ වගේම මේ විහාර භූමියට අධිග්‍රහිත සියලුම දෙවි දේවතාවුන් අනුමෝදන් වෙත්වා දිව්‍ය සම්පත් වැඩි දියුණු කරගනිත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට ප්‍රාර්ථනා සාදු සාදු මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන ක්‍රියා කළ සියලුම පින්වතුන්ගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට ලංකා වාසී මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් පින් ඒ පින් උතුම්ගේ නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට අපි අනුමෝදන් කරමු සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා පරලෝක ජීවිත වාසනාවන්ත කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා සාදු සාදු සාදු. ඒ වගේම මේ ධර්ම දේශනාව ප්‍රචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එහි කාර්ය මණ්ඩලය මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත් සියලුම පින්වතුන් ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්වතුන් හැම දිනාටම මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලබා ගැනීමට මේ පින් හේතු වේවා තවදුරටත් දාන ආදී පාරමී ධර්ම සම්පූර්ණ කර ගැනීමට කායික මානසික ශක්තිය ධෛර්යය ලැබේවා දාන ආදී පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන් ජාතියක් ජරාවක් මරණයක් නැති ශාන්ත සුන්දර අතියුතුම් අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු නිවන් ප්‍රාර්ථනා කරමු සාදු සම්මා සම්බුදු සරණයි සුපින්නතුනි අද පින්බර මැදින්පුර පසළොස්වක පොහොදා ජාතික ගුවන්විදුලියේ උදෑසන ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඉඹුල්ගොඩ පරකන්දිනී ශ්‍රී වීරසිංහ පිරිවෙන් විහාරවාසී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ උපරිමාධිකරණ විනිසුරු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති අතිපූජනීය ඇස්වත්තේ රේවත නාහිමිපාණන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු මේ මොහොතේදී ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුව ලංකා බැංකුවේ කැලණිය ප්‍රාදේශීය කළමනාකාර තැන්පත් මනෝජ් හේවාවිතාන මහත්මයා සහ ලංකා බැංකුව රාගම ශාඛාවේ කළමනාකාරණී ඩීවිසී සුදර්ශනී මහත්මියත් ඒ සමගම චින්තක